කලාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීත එකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර ලංකාවේ සංගීතය අරගෙන බැලුවොත් එහි නිර්මාණකරු ගුවන්විදුලියයි. සිංහල ගීතයේ නිර්මාණ මන්දිරය ගුවන්විදුලියයි. සිංහල ගීතයේ තිඹිරිගය ගුවන්විදුලියයි. මේ නිසා සිංහල ගීතය ගැන සිංහල සංගීතය ගැන කතා කරනකොට අපිට ගුවන්විදුලිය කිසිසේත් අමතක කරන්නට බෑ. ලංකාවේ ගායක පරපුර සංගීතඥ පරපුර බිහි වුණේ ගුවන්විදුලිය ඔස්සේ. මේ නිසා සංගීතය ගැන කතා කරත් ගීතය ගැන කතා කරත් අපට ගුවන්විදුලිය අමතක කරන්න බෑ. අපි අද තෝරගත්ත පළවෙනි ගීතය කවරක්ද කියලා ඔබ සවන් දී බලන්න. නුපුරා රැවුණඟා හේලි නාටකා ලක්පෙරෙව්ව කිස්සදා සදා නක්කු දුන්නිලෝ අපේ රටේ දුම් ඇලීමගේ හරින්නු ඒ කනේ තබා ලක්නේ දෙව්ව කිත්තලා තනා විනේ විනේ දුකුරා රැවුනගා හේලි නාදපා ලක්නේ දෙව්ව කිත්තලා තනා විනේ විනේ ും අපේ කලා මේ රසින් හනාගුවන් හදින්නුවේ බෙදා ලක්මනෙව්ව කිත්තලා සදාරිනේ නිනේ නුපුරා රැවුනගා හේලිනායපා ලක්මනෙව්ව කිත්තලා සදාරිනේ නිනේ දෙව් දෙගින් අලුත් අලුත් පුවත් දෙමින් සොයා කල්තමා කියා හිලේ දනන් හරන් දිනා ධම්ම මුන්නමා දුයන් හින්තමා යත්‍රි දෙව්ව කිත්තදා සදා දිනේ දිනේ පුරා දෙවනගා ඒ විනාශකා ලක්ෂ දෙව්ව කිත්තදා සදා දිනේ දිනේ වීරි ධම්ම මාදි තුන්නේ වන්ත වන්තුවා පැවියත්තු තිත්තිරිත්තු තුම්මගේ යවා ධම්ම වුණමා දුර්යම් සිතෙමා ලක්මි දෙව්ව තිස්සදා සදා විනේ විනේ පුරා හැවනගා හේලි නාදපා ලක්මි දෙව්ව තිස්සදා සදා විනේ විනේ ලක් රෙදෙව්ව කිත් සදා සදා දිනේ දිනේ ලක් රෙදෙව්ව කියන පදය භාවිතා වෙන්නේ ගුවන් විදුලියට. රේඩියෝ කියන වචනයට කුමාරතුංග මුනිදාසයන් දුන් පදය තමයි වචනය තමයි රෙදෙව්ව කියන එක. ඒ පදය සහිතව මේ ගීතය රචනා කරේ සාහිත්‍යවේදී ගුණපාල සේනාධීර. එතුමා රචනා කරපු ගීතය ගායනා කළේ සුනිල් සාන්ත සහ ඉන්ද්‍රාණී විජේබණ්ඩාර ඇතුළු පිරිස. මේ ගීතයේ අද තෝරා ගන්නට යෙදුණු විශේෂය තමයි ගුවන්විදුලියට 25 වෙනි වසර සපිරුණු දිනේ තමයි ගුවන්විදුලියට ආශිර්වාද කරමින් මේ ගීතය ගායනා වුණේ. පසුකාලීනව ඊටාම ජනප්‍රිය ගායිකාවක බවට පත්වෙච්ච ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගුවන්විදුලියට පය තබලා ගායනා කරපු පළවෙනි ගීතය මේ ලෝපුරා රැවුනගා කියන ගීතය. මේ ගීතය තනු නිර්මාණය කරේ සුනිල් සාන්තයන් ගුවන්විදුලියට ගැහි ගැහි ගොඩ වුණු ලාබාල ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට මේ ගීතය පුහුණු කළේ මර්සිලින් ජයකොඩි පියතුමා. ඇය මේ අත්දැකීම ඇගේ ජීවිත කතාව ලියනකොට ලියලා සඳහන් කරලා තියෙනවා මම සුනිල් සාන්තගේ පෞරුෂය හමුවේ ගැහි ගැහි ඊටාම බියෙන් ඇලලි සිටියේ කියලා. නමුත් මර්සිලින් ජයකොඩි පියතුමාගේ උපශාන්ත භාවය හමුවේ ඇය ඒ බිය තුරන් කරගෙන මේ ගීතය ගායනා කළ බව සඳහන් කරලා තියෙනවා. ඉන්ද්‍රාණි විජයබණ්ඩාර කියන්නේ ගුවන්විදුලියේ ගීත නාටකවලට, ශාස්ත්‍රීය ගායනාවලට වගේම පසුකාලීනව සිනමාවටත් සම්බන්ධ වෙච්ච ගායිකාවක්. ඇගේ ගායන කුසලතාව මුලින්ම හඳුනාගන්නේ සුනිල් සාන්ත. මර්සලින් ජයකොඩි පියතුමා තමයි ඇය ළමා පිටියට එකතු කරන්නේ. ඊට පසුව ඇය ළමා ගායිකාවක් හැටියට කරුණාරත්න අබේසේකරන්ගේ ළමා පිටියේ ගායනයට යොමු වෙනවා. එතෙන් සිට තමයි ඇය ගායිකාවක බවට පත් වෙන්නේ. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගායනා කරපු තව ගීතයක් ඊළඟට අපි අහමු. بينا ජයකොඩි පියතුමාගේ උදව්වෙන් ගුවන්විදුලි ළමා පිටියට සම්බන්ධ වෙන ඉන්ද්‍රාණි කටහඬ පරීක්ෂණයට ලක් වෙනවා. ඇගේ කටහඬ පරීක්ෂා කරන්නේ සංගීතවේදී බී.එස්. පෙරේරා. මයික්‍රොෆෝනේට අය උස මදි නිසා ලී පෙට්ටියක් තියලා ඒ උඩ නැගලා මයික්‍රොෆෝනේට සරිලන උසකට ඇයව නංවලා තමයි මේ කටහඬ පරීක්ෂණේ පවත්වන්නේ. කටහඬ පරීක්ෂණයෙන් ඇය සමත් වෙනවා. ඊට පස්සේ ඇය ළමා පිටියේ ගායිකාවක් බවට පත් වෙනවා. ඇයට සංගීතය පිළිබඳ හුරුවක් කලින් සිටම තිබුණා. මියුසික් විද්‍යාලය ඉගෙන ගන්න කාලෙත් ඊට පස්සේ දේවී බාලිකා විද්‍යාලය ඉගෙන ගන්න කාලෙත් කවි ගායනා කරලා, ගීත ගායනා කරලා යම් යම් ප්‍රසංගවලට ගායනා ඉදිරිපත් කරලා කිසියම් හුරුවක් ඇයට තිබුණා. නමුත් ඒ උපමට්ටම් වෙන්නේ ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ. මේ අවස්ථාවේ තමයි මේ වනමල් පියරිසලා කියන ගීතය ගායනා කරන්න ඇයට අවස්ථාව ලැබෙන්නේ. සරත් විමල වීරගේ ළමා පිටියට සම්බන්ධ වුණාට පස්සේ සරත් විමල වීර තමයි මේ පදමාලාව ඇයට ලියලා දෙන්නේ. පී ඩන්සන් සිල්වා ඇයට මේ තනු නිර්මාණය කර දෙනවා. මේ ගීතයේ විශේෂය තමයි ගුවන්විදුලියේ විවිධ විෂය පිළිබඳව ආදර ගීත, දේශාභිමානී ගීත, වෙනත් ආශිර්වාදාත්මක ගීත කවර විෂය පිළිබඳ ගීත ලියවුණත් පරිසරය පිළිබඳ ගීත වඩාත්ම ලියලා තියෙන්නේ වැඩි හරියක්ම ලියලා තියෙන්නේ සරත් නුවලවීර. අපිට මතක් වෙනවා සීටි ප්‍රනාන්ද ලියපු සැල ලිහිණි කෝවුල් හඬ කියන ගීතය. එවැනි පරිසර ගීත රාශියක් සරත් විමලවීරයන් ලියනවා. ඒ අතරින් ඊටාම සම්මානිත ගීතයක් තමයි මේ වනමල් පිරිසලා කියන ගීතය. මම හිතනවා ගුවන්විදුලියේ තියෙන පරිසර ගීතවල සමාරම්භය සංවිධානය වෙන්නේ මේ වනමල් පියලිසලා කියන ගීතයෙන් කියලා. ඉන්ද්‍රානි විජේ බණ්ඩාරට ලොකු ජනප්‍රියත්වයක් මේ ගීතයත් සමග ලැබෙනවා. ඇය ඊටාම ජනප්‍රිය ගායිකාවක බවට පත් වෙනවා. අපි තව ගීතයක් අහමු. ඒ ගීතයත් ඇගේ දිග සංගීත චාරිකාවේ සංදිස්ථානයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. Thank you. पलू तुरे तुरली उपन नामल ತನ වර්තමානයේ වෙනකොට අපිට ওই මල් සම්බන්ධව විවිධ ආරේ විවිධ ශෛලියේ ගීත අහන්න ලැබෙනවා. නමුත් මේ නාමල පිළිබඳව මේ ලියලා තියෙන පදවැල ඊටාම අපූරු කවියෙකු නාමලක් දකින ආකාරයේ අපූර්වත්වය අපිට මේ ගීතයේ දකින්න පුළුවන්. මෙයත් ඇත්තටම පරිසරයට ආදරය කරන්න කෙනෙකුට ඇලුම් කරන්න අනුබල දෙන විදිහේ ගීතයක්. ඉතින් අපි කියනවා කොළඹ කවියෝ හරියට පරිසරය ගැන ප්‍රමාණය ඉක්මවලා පරිසරයෙන් කුල්මත් වෙලා කවි ලිව්වයි කියලා. ඇත්තටම අපේ මුල් අවදියේ බොහෝ පද රචකයනුත් කවීන් හැටියට ඉඳලා කවි ලියලා කවි ලියවින්ම ගීතලොවට ආපු අය. මේ නිසා මේ කවියට වස්තු වෙච්ච යම් යම් විෂය ගීතයටත් වස්තු වුණා. ඇතැම් වෙලාවට කවීන් ඒ පරිසරය ගැන ලොල්ව ලියපු විදිහට වැඩි කිසියම් సౌందర్యාත්මක ගුණයක් ඇතුව ගීතවලදී සුන්දරත්වය ඇතුව මේ පරිසරය දිහා බලලා තියෙනවායි කියලා අපිට මෙවැනි ගීතයක් දැක්කම හිතෙනවා. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඊටාම ප්‍රවීණ ගායිකාවක බවට ගුවන්විදුලිය ඔස්සේ පත් වෙනවා. ඇය අර ජමුනා රාණිලා, කේ රාණිලා අරක්ගෙන හිටපු චිත්‍රපට ක්ෂේත්‍රයේත් ඇගේ මధుර කටහඬත් අරගෙන ප්‍රවිෂ්ඨ වෙනවා. ඇය ගීතයේ අමුතුම ආරක් චිත්‍රපට ගීතයේදී ඇතිකරන්ට සමත් වෙනවා. තවත් ගීතයක් අහලා අපි තවදුරටත් ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ ගායන කුසලතාව සහ චාතුර්ය ගැන කතා කරමු. Bada bima siya siya 做呀。 රන්වන් කරයි මෙලිලාගේ රන්වන් කරයි මෙලිලාගේ සිංහල චිත්‍රපට සංගීතයේ සුවිශේෂී ලකුණක් සම්ටුහන් කරපු දස්කම චිත්‍රපටයේට ඒ ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි විජේපණ්ඩාර කරුණාරත්න අබේසේකර සූරීන්ගේ පදමාලාවක් එඩ්වින් සමරදිවාකරයන්ගේ මේ සංගීත නිර්මාණය සිනමා සංගීතයේ ඊටාම සුවිශේෂී සඳහනක් හැටියට අපිට මතක් කරන්න පුළුවන්. ඉන්ද්‍රාණි විජේබණ්ඩාර රේඛාව චිත්‍රපටයේ ඉඳලා චිත්‍රපට 22කට පසුබිම්ගේ ගායනා කරලා තියෙනවා. ඒ වගේම හින්දි චිත්‍රපටවලට හඬ ශිල්පිනියක හැටියටත් සහභාගී වෙලා තියෙනවා. විශේෂය තමයි 1957 මුල්වරට ලංකාවේ පැවැත්වුණු සිනමා සම්මාන උළෙල වන ලංකාදීප දීපශීකා සම්මාන උළෙලෙදී ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට ගුවන් විදුලි රංජනී කියන ගෞරව නාමය පිරිනමලා සම්මානයක් ප්‍රදානය කරලා තියෙනවා. අපිට හිතා ගන්න බෑ එවකට අය චිත්‍රපට වලට ගීත ගායනා කරලා තිබුණේ නැහැ. ඇය ගීත ගායනා කරලා තිබුණේ ගුවන් විදුලියට පමණයි. මේ නිසා සිනමා සම්මාන උළෙලකදී ගුවන් විදුලි රංජනී කියන සම්මානයක් ප්‍රදානය කරේ ඇයි කියන එක අපිට හිතා ගන්න අමාරුයි. ඒකට හේතු දක්වලා නැහැ. කෙසේ වෙතත් ඉන්ද්‍රානි විජේබණ්ඩාර කියන්නේ ගුවන් විදුලියේ ඊටාම විශිෂ්ට ගායිකාවක් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගීත නාටකවලට ඒ වගේම සිසිර සේනාරත්න සංගීතය සපයපු බොහෝ චිත්‍රපටවලට ගීත ගායනා කරපු විශිෂ්ට ගායිකාවක් ඇය ගුවන් විදුලියේ සුවිශේෂී නිපැයුමක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිප්ත ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීගමගේ හම්පත්.